ඔව් කාල වේලාව ගොඩක් ඉක්මලා තියෙනවා. හැබැයි තව පස් දෙනෙක් හය දෙනෙක් විතර ඉන්නවා ප්‍රශ්න පස් දෙනෙක් විතර ඉන්නවා. බොහොම කෙටියෙන් අත්‍යවශ්‍ය කාරණා විතරක් මතු කරන්න කාල වේලා ඉක්ම ගිහින් තියෙන නිසා ශාමලි මහත්මිය එළුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආ මේ ප්‍රශ්න දෙකක් තිබුණා. එකෙන් මේ පළවෙනි ප්‍රශ්නෙට මට උත්තර ලැබුණා අරුණ තුමාගේ. ඇහෙන්නේ නැහැ ඔබතුමිය කතා කරන එක. ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලැබුණ අරුන්දති වෛද්‍යතුමීගේ ප්‍රශ්නෙන් මේ දෙවෙනි දෙවෙනි මගේ අත්දැකීමක් කියන්නේ මම මගේ ස්වාමියා තව ගොඩක් අය ඉන්න නිසා මොකද කාල වේලාව ගොඩක් ඉක්මලා තියෙනවා ස්වාමිනාංශ දැන් මගේ මහත්තයා මේ ක්‍රියාන්විත රාජකාරියනේ යෙදුනේ දැන් මරණාසන්න මොහොතේ කියන්නේ මාස 3ක විතර කලින් ඉඳන් එයා කිව්වා මම මේ විඳවන්නේ මේ මගේ මේ යුද්ධ වෙලාවේ කරපු දේවල් තමයි මම මේ විඳවන්නේ කියලා ගොඩාක් ඒකම ඒකම ඒකම දවස පුරාම කියන්න ගත්තා. ඔබ වහන්සේලා ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා. ඉතින් ඊට පස්සේ මම දැන් මම කල්පනා කරා මොකද දැන් මේකට කියන්නේ කියලා කරන්නේ කියලා දැන් මේ මේ මේ චේතනාවෙන් මම යගියොත් එයා බොහොම නරක දැනකනේ උපදින්නේ ඊට පස්සේ මම කල්පනා කිව්වා දැන් එතන ඔයා කරේ රාජකාරියනේ එතන ඔයා මේ කොටියෙක්නේ එයා බෝම්බයක් බැඳගෙන ඇවිල්ලා ඔයා එහෙම නොකළා නම් එයා බෝම්බයක් බැඳගෙන ඇවිල්ලා සෙනඟ 1000ක් 2000ක් ඉන්න තැනකට පැන්නනා ඒ 1000ක 2000ක ජීවිත නැති වෙන්න පුළුවන්. එතකොට ඔයා හිතන්න මේ ඒ 1000ක 2000ක ජීවිත බේරු කුසලය ගැන හිතන්න. ආර්ය මැරුවෙත් නැහැනේ ගැහුවා තරණ පිටින කරා විතරයි මරලා නැහැ කවදාවත්. මේ අනිතයට තරණ පිටින කරලා විතරයි එයාගේ රාජකාරිය නිසා ඒ කුසල කර්මය ගැන හිතලා මේක අමතක කරන්න කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ එහෙම කියනකොට කෙරෙකොටමම ඒක යාට අමතක වෙලා අමතක වෙලා ගිහිල්ලා එයා සතුටින් හිටියා. අන්තිමට ඊට පස්සේ එයා කිව්වා මට දිව්‍ය ලෝකයට භ්‍රම ලෝකයට යන්න ආසයි කියලා. ඉතින් මම කිව්වා දිව්‍ය ලෝකයට භ්‍රම ලෝකයට යනවට කුසලයක් සිහි කරගන්න ඕනේ. ඊට පස්සේ එයාට මතක් වුණා රුවන් විසය කරපියා පූජාවක්. ඊට පස්සේ මම කිව්වා වෙන හැම දෙයක්ම හිතන්නේ නැතුව එහෙනම් ඒ කුසල කර්මයේම හිතාගෙන ඔයා එහෙනම් මේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ නෙවෙයි ඔයාට මේ භවෙත් මේ ටිකක් හරි ධර්ම ඉගෙන ගන්න ලැබෙනවා මනුස්ස භවයට ආපු නිසා ඔයා මනුස්ස ලෝකේ ගැන හිත පිහිටවාගෙන ඒ කුසල කර්මෙන් සිහි කරගෙන ඉන්න කියලා. අවසාන මොහොත මහන්සේ ඇත්තටම ඊට පස්සේ කිසිම දැඟලිල්ල කැලගුල්මක් නැහැ. hina වෙවි නිය ගියා. මම අර කිව්වේ අනිත් අයටත් ඒක අර අපිට යම් කිසි අකුසල කර්මයක් සිද්ධ වෙලා තියෙන එක ගැන හිත හිත හිත හිත ඉන්නේ නැතුව දැම්ම කියාම දෙම ඉතල බලලා යොන්සුන් අස්කාරයෙන් බලලා ඒක දැම්ම තියාම නැති කරගන්න ඒක මේ ඉති කරගන්න ක්‍රමයේ සොයාගෙන සාමහාසික දේශනා අර අකුසල නැහැ. වලදී මිදීම පොත. අන්නේ මගේ පොත් කියලා මේ ඒක නැති කරගන්න කියලා මම ඉල්ලන්න අදහසක් විතරයි මම කිව්වේ. හොඳයි.